ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ පොල්ගස් ගෝවිත වෙනිවැල්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමේ බික්කමේ අන්තාපබ්බජිතේන නසේවිතම්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකානුയോഗෝ හීනෝ ගම්මෝ පොතුත්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ත කිල මතානුയോഗෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේ තේ බික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛු කරණේ ඥාන කරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සාභික්කවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව නරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරාසංකේ කල්පයක් කම්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨම ධර්මයේ තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන එක. බුදුරජාණන් වහන්සේ මේ සාමහත් දීර්ඝ කාලයක් පාරමී ධම් පිරිවේ මේ මධ්‍යම ප්‍රතිපදාව නැමැති නිවන් මඟ අවබෝධ කර ගැනීමට. එතකොට අපට හිතන්න පුළුවන් මේ සාරාංශ කල්පලක්ෂයක් මුළුල්ලෙහි පෙරම්දම් පිරීම කියන හේතුවෙන් ලැබෙන ප්‍රතිඵලය වූ මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක චතරම් ශ්‍රේෂ්ඨ උත්තම අපට වචන වලින් කියා නිම කරන්නට බැරි මාර්ගයක්ද ධර්මයක්ද කියලා හිතා ගන්නට පුළුවන් මා මුලිනුත් සඳහන් කළා අද මේ ධර්ම දේශනාවේ මාත්‍රකාව ඩිංගක් දිගට තබාගත්තේ මේ මධ්‍යම ප්‍රතිපදාම නම් වූ ශ්‍රේෂ්ඨ ධර්මයේ පිළිබඳව අපි ඩිංගක් විමර්ශනය කරන්න හිතාගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන පිළිවෙල කොහොමද කියලා අපට මේක ඩිංගක් විමර්ශනයේ කළාම තේරුම් ගන්නට පුළුවන්. දැන් මාත්‍රකාවෙන් සඳහන් වන මේ ධම්සක් පැවතුම් සූත්‍රයෙන් ගත්ත කොටස පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නොසේවිතබ්බා කියලා. මේ සේවනයේ නොකල යුතු අන්ත දෙකක් පිළිබඳව දේශනා ඊළඟට මේ අන්ත දෙක මොනවද කියලා. යෝචායන් කාමේසු කාමසුකල්ලිකානුයෝගෝ යෝචායන් අත්තකිල මතාන යෝගෝ කියලා මේ දෙක ඉදිරිපත් කළා දේශනාව. ඉතින් මේ දෙක සේවනයේ නොකල යුත්තේ මන්ද? මේ අන්ත දෙකේ තිබෙන ආදීනවේ ඊළඟට දේශනා කළා. කාමසුකල්ලිකාන යෝගයේ තිබෙන ආදීනවය පද පහකිනුයි. අත්ත කියලා මතාන යෝගයේ තිබෙන ආදීනමේ පද තුනකිනුත් දේශනා කරනවා. ඉතින් මේ විදිහට මේ සේවනයේ නොකල යුතු අන්ත දෙකක් තියෙනවා ඒව සේවනය කරන්න හොඳ නෑ පැවිද්දන් විසින්. එතකොට අසන්නාට කුතුහලයක් ඇති වෙනවා. මොනවද කළ යුත්තේ කියලා. අනේ ඒකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනම ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. මහණෙනි මෙන්න මේ අන්ත දෙකට නොගෙහිලා. තථාගතයන් වහන්සේ නවමගක් අලුත් මාර්ගයක් අවබෝධ කරගත්තා. මේ පස්වග මහණන් වහන්සේලාටයි මේ දේශනාව කරන්නේ. නව මගක් තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා. ඊළඟට අසන්නන්ට තවත් කුතුහලයක් ඇති වෙනවා. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාම කියන්නේ කියලා. අන්න එතකොට අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතේසං සම්මාදිට්ඨිය ආදී වශයෙන් ආර්ය ශ්‍රාණික මාර්ගයේ දේශනා කළා. දැන් මේ දේශනා පිළිවෙල ගැන බැලුවාම ඊ타ත්ම ක්‍රමවත් ඊ타ත්ම පිළිවෙලකට එකිනෙකට සම්බන්ධ කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හැටි අපට හිතා ගන්නට පුළුවන්. මේවා සොයන්න සොයන්න හිතන්න හිතන්න විමර්ශනය කරන්න කරන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය වටිනාකම වැටහෙන්නේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි බලවත් ශ්‍රද්ධාවක් ඇති ඒ ගැන විමර්ශනය කිරීම අපි නවත්තලා මෙතෙකින් ඊළඟට අපේ මාත්‍රකාවට බහින්නට ඕන. මුලින්ම වදාරනවා බුදුරජාණන් වහන්සේ දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නොසේවිතබ්බා මේ පදපේලිය අපේ බෞද්ධය ඕනෑ තරම් අහලා තියෙන පදපේලියක් ඒ නිසා මේ අර්ථය තේරුම් ගැනීම ඉතාම ලෙහෙසි වෙනවා. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි දිහිකප අතහැරලා පැවිදි බවටපත් වන අය පැවිද්දන් විසින් සේවනයේ නොකල යුතු අන්ත දෙකක් තියෙනවා. අන්ත කියන්නේ කොටස්. එහෙමනම් නැත්නම් පැති දෙකක්. තවත් විදියකින් මේ ගම්්‍යමාන අරත වශයෙන් යන මාර්ග දෙකක් කියලා කියන්න පුළුවන්. මේක අපි ඉදිරියේදී තේරුම් ගන්නකොට ඒක වටහා ගන්නට පුළුවන්. ගත්තේ මුලින්ම බුදුරජාණන් වහන්සේ මානෙනි මෙන්න මේ අන්ත දෙක මේ කොටස් දෙක පැවිද්දන් විසින් සේවනයේ නොකළ යුතුය. එහෙම වදාරලා ඒ අන්ත දෙක පිළිබඳව ඊළඟට දේශනා යෝචායන් කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ කාම සුඛල්ලිකානු යෝගය මේ යෝග කියන පාලි පදය දේශනාවේ බොහෝ තැන්වල යෙදිලා තියෙනවා සංසාරෝත්තරණෝපායං යෝග සද්දේන කතියතේ කියලා අපේ අටුවාමල අර්ථ විවරණය කළා කියනවා. යෝග කියලා කියන්නේ මේ සතර දුකින් එතර වීමේ උපාය කියන එක. දැන් මේ අය කාමසකල්ලිකාන යෝගයේ දෙන අය ඒක තමයි විමුක්තියට සත්‍ය අවබෝධයට මඟ කියලා හැම ගන්නවා. අත්තිල මතහාන යෝගයේ දෙන අය ඒක ගන්නවා. ඒ නිසා මේක මේ සසර දුකෙන් එතර වෙන්න කියලා යන වැරදි මාර්ග දෙකක්. මුල් එක තමයි කාමේසු කාමසුකල්ලිකාන යෝගෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේවා පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් අත්දැකීමක් අත්විඳීමක් ඇතුව තමයි දේශනා අපේ බෞද්ධයෝ කවුරුත් දන්නවා සිද්ධාර්ථ කුමාරයෝ වර්ෂ 29ක් ඊටාම සුඛෝපභෝගීව වාසය කළා. සාමාන්‍ය කෙනෙකුට නොලැබෙන ඊටාම ඉහළ මට්ටමක. මෙහෙම වාසය කරන අතරේ මහල්ලෙක් ලෙඩෙක් මරණයක් මේක දැකලා මමත් අනිත් අයත් ජරාවටපත් වෙනම ව්‍යාධියටපත් වෙනවා මරණයටපත් වෙනවා එහෙමනම් මේකෙන් මිදෙන්නට ඕන එහෙම හිතලා අර දැක්ක පැවිදි රූපය අනුව කල්පනා කළා අදහස් කළා මේ ජීවිතය ගත කළා නම් සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒ නිසා රාහුල වැනි පුංචි පුතෙක් යසෝදරා වැනි කීකරු භාර්යාවක් මහා ප්‍රජාපති ගෞතමී වැනි කාරුණික අම්ම කෙනෙක් සුද්ධෝදන වැනි පියාණ කෙනෙක් චන්නාදී මිතුරන් ගත්ගත්යන් අඩු නොවන සතර මහා නිධානයක් මේවා සේරම අතහැරලා අබිනිෂ්ක්‍රමණය කළා. මොකද ජරා ව්‍යාධි මරණ කියන මේවා මෙදෙන්නට මේ කම්සප විඳින්දලා බෑ කියලා. අන්න ඒක තිබෙන ආදීනවය හොඳට අවබෝධ කරගත්තා. ඉතින් අබිනිෂ්ක්‍රමණය කරලා ඊළඟට සිද්ධාර්ථ තාපසය කල්පනා කළා මේ සැප විඳලා නම් සත්‍ය අවබෝධ කරන්න බෑ. ඒ නිසා ශරීරයට හැකිතරම් දුක් දෙන්න ඕන. කියලා කටුක දුක් වේදනා විඳින ක්‍රමයක් අනුගමනය කළා. ආහාර වර්ජනය කරලා සමහර විට ක්ලාන්තය හැදිලා වැටෙනවා ශරීරයේ ඇටකටු ටික විතරයි මේ විදිහටම යාම් කළා. බැලුවා ඒකත් මග නෙවේ. අන්නේ අත්තිලන් මතාන යෝගයේ ගැනත් මේ සිද්ධාර්ථ තාපකය හොඳට අවබෝධ කරගත්තා. ඒ නිසා කල්පනා කළා මේ දෙකම නියම මග නෙමේ. මේ දෙකට අතරේ මාර්ගයක් තියෙන්නට ඕන. ඒ නිසා මේ දෙකම අතහැරලා මධ්‍යම ප්‍රමාණයෙන් ආහාර පාන ගනිමින් මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙක පිළිබඳවම හොඳ අවබෝධයක් ලබාගෙන තමයි මේ දේශනා කරන්නේ. ඊළඟට තවත් කාරණයක් කියා දෙන්නට ඕනෑ දවසක් බුදුරජාණන් වහන්සේ තුන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා සත්තාරෝමේ චුන්ද සුඛල්ලිකාණ යෝගා චුන්දය මේ සැපයේ ඇලී වාසය කිරීම හතරක් තියෙනවා හැබැයි මේ தත්ත්වය කොහොමද න නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත ඒක මේ සසර කලකිරීම පිණිස සසර නොයලීම පිණිස කෙලස් නැති කිරීම පිණිස කෙලස් සංසිඳ වීම පිණිස විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වෙන්නේ නැහැ. තුන්දහාමුදුරන්ට වදාරනවා. ඒක බොහොම කෙටියෙන් වෙලාවට අනුව මතක් කරන්නම්. ඉද තුන්ද ඒකච්ඡෝ බාලෝ පානේ වදිත්තා වදිත්තා අත්තානං සුඛේති පීනේති. තුන්දේ මේ ලෝකේ අතම් කෙනෙක් සතුම් මර මරා තමන් සැපවත් වෙනවා පිනවනවා ජීවත් වෙනවා මේ එක සුඛල්ලිකාණු යෝගයක්. නිවනට හේතු නොවන. සිතපොන්තුන්ද ඒකච්ඡෝ බාලෝ අදින්නම් ආදීත්තා ආදීත්තා අත්තානම් සුඛේති කියන. හොරකම් කර කර තමන් කැපවත් වෙනවා පිනවනවා. ඒකත් එක සුකල්ලිකාණ යෝගයක්. සිතපනතුන්ද ඒකච්ඡෝ බාලෝ මුසා භනිත්තා භනිත්තා අත්තානං සුකේසපීන බොරු කිය කියා තමන් පිනවනවා සැපවත් වෙනවා ජීවත් වෙනවා මේ තුනම සුඛල්ලිකාන යෝග හැබැයි නිවනට හේතු වෙන්නේ නැහැ හතරවෙනි එක සිතපනචුන්ද ඒකච්චෝ බාලෝ පංචහි කාමගුණේහි සමප්පිතෝ සමංගිභූතෝ අත්තානම් පරිචරති මේ පංචකාමයේ ඇලිලා ගැලිලා බැඳිලා ඒකට මුසපත් වෙනවා වාසය කරනවා ඉතින් මෙන්න මේ හතර නිවන පිණිස හේතු වන විමුක්තිය සඳහා සත්‍ය අවබෝධය සඳහා හේතු නොවනේව හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ. මේවත් එහෙම තමයි. යෝචායන් කාමේසු කාමසුකල්ලිකාණු යෝ කාමෙහි ඇලී වාසය කෙරේ. කාම කියනකොට මේ දැන් අපි ජීවත් වෙන්නේ කාම ලෝකයක. මේකේ ධාන මාර්ගඵල නිවන් කියන මේව අරුණාම තියෙන ඔක්කොම කාම වස්තු. ඒවට කියනවා වස්තුකාම කියලා. මේවා නංගන් කියලා ඉවරයක් කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා පහකට බෙදලා දේශනා කළා. මෙයාට කියනවා වස්තුකාම කියලා. අන්න ඒවා පිළිබඳව තිබෙන්නා වූ ආශාව චන්දරාගය ඒක තමයි කාමය කියන්නේ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකය. මේ ලෝකේ හරියට විසිතුරු දේවල් තියෙන රූප, ශබ්ද, ගන්ධ ආදී. ඒවට කාම කියන්නට බෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ සත්‍යයට කාමේ නම් ඒ රූප සද්දාදී පිළිබඳව ඇති කර ගන්නා වූ සංකල්පනාව චන්ද රාගයේ ආසාව චිත්තන්ත චිත්‍රානි තතේව ලෝකේ ඒ විසිතර දේවල් හැමදාම මේ ලෝකේ පවතිනවා අතෙත්ත දීරා පජහන්ති චන්ද ඥානවන්තයෝ ඒවා පිළිබඳව ඡන්ද රාගය දුරු කරනවා. ඒ නිසා මෙන්න මේ රූප, අද්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ වස්තුකාමයන් පිළිබඳව තිබෙනා වූ ආශාව තමයි කාමය කියලා කියන්නේ. ඒ වස්තුකාම අපිට නැති කරන්නට බෑ. වස්තුකාම පරිඤ්ඤයය. ඒක හොඳට අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්නට. කිලේශකාමෝ පහතබ්බෝ මේ ක්ලේශකාමයේ තමයි අපට ප්‍රහාණය කරන්නට තියෙන්නේ මෙන්න මේක තමයි කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ ඒක කොහොම එකක්ද හීනෝ තාමත්ම ලාමක පහත් එක ගම්මෝ ග්‍රාම්‍ය එකක් මේ නගර බදවාසී ජනෝගත්තාගේ එකක් නෙවේ අද්ද පිටිතර මොනවත් නොදන්න නූගත් ජනයාගේ එකක් ග්‍රාම්‍ය කියන්නේ ඒකයි. පොතුජනිකෝ මේ ලෝකේ වැඩියම ඉන්නේ ප්‍රත්‍යඥයෝ ඒ ප්‍රත්‍යඥයන්ට අයිති එකක්. අනදියෝ කෙලස් ප්‍රහාණය කළ සුද්ධ පුජ්‍යල ආර්යයෝ. ඒ ආර්යයන්ට අයිති එකක් නෙමෙයි අනාර්ය එකක්. අනත්ත් සංහිතෝ අනර්ථයේ පිණිත හේතු වන එකක්. මේ කාමසකල්ලිකාන යෝගයේ ආදීන වේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. යෝචායන් අත්ත කිල මතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අත්ත කිල මතාන යෝගය මේ කියන්නේ ශරීරයට වද දෙන දුක් දෙන එක. එදා බුද්ධ කාලේ සමහර විත්‍යා ගෝවෘත්ත, අජවෘත්ත, ශ්වනක වෘත්ත ආදී රකින්නවා. තනි කකුලෙන් ඉන්නවා, තල්ලටෙන් හිසකෙස් ගලවනවා, නිර්වත්ව ඉන්නවා, කටුමැස්සේ දපනම හොඳට අවුව තියෙන තැනක හතර පැත්තෙන් විනිගඩවල් හතරක් ගහගෙන මැද්දට වෙලා කෙලස් තවනවා මේ ඔක්කොම අත්‍යකල මතාන යෝග. මෙලවත් දුක් දෙන පරලවත් දුක් දෙන. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒක දුක් දෙන එකක් අනාර්ය එකක් අනර්ථයේ පිණිත හේතු වෙන එකක් කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙක ගැන දේශනා කරනවා. ඊගාවට දැන් අසන්නාට හිතෙනවා දැන් මේක මොකද්ද මේ අන්ත දෙකක් දේශනා කළා මේවා සේවනය කරන්න හොඳ නැහැ. සේවනයේ නොකළ යුතුයි කියලා. එහෙමනම් අපි මොකද්ද කරන්න තියෙන්නේ? අන්න ඒ අදහසට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධ මහණෙනි මෙන්න මේ අන්ත දෙකට යන්නේ නැතුව මේ තථාගතය මධ්‍යම ප්‍රතිපදාම කියලා එකක් අවබෝධ කරගත්තා. ඔන්න ඕකට තමයි මේ සාමහ දීර්ඝ කාලයක් සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ පාරමී දම් පිළිපි මහණෙනි මෙන්න මේ අංක දෙකටම නොගිහිල්ලා තථාගතයෝ මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් අවබෝධ කරගත්තා. ඊළඟට මේ මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන ආනිසංසය දේශනා කරා මෙතෙන්ද. ඒක කොහොම එකක්ද චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මත්තති මේ පද හයකින් මධ්‍යම ප්‍රතිපදාවේ තිබෙන්නා වූ අගය ආනිසංසය දේශනා කළා පළමුවෙන්ම මදාන චක්කු කරණේ කියලා නුවණ නැමැති අස ලබා දෙනවා ඒක තේරුමක් ඒ වගේම සත්‍යානං දස්සනාය සංවත්තති දස්සන පරිණායකට්ඨේන කියලා අර්ථ විවරණය කළා තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා පවතිනවා දස්සන පරිණායකට්ඨේන. මේ දර්ශනයේ පිළිබඳව පෙරටුව යනවා. පෙරටුව යමින් නුවණට පහළ කරලා දෙනවා. චක්කු කරණී කියලා කියන්නේ ඒක. සත්‍ය අවබෝධය සඳහා පෙරටුව යමින් ඒ අවබෝධයට රුකුල් දෙනවා. එහෙම නැත්නම් නුවණ නැමැති ඇස ලබා දෙනවා කියන්නේ මේ තේරුම් දෙකම ගන්න පුළුවන්. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගුණාත්මක බව තමයි මේ දේශනා කරන්නේ. ඥානකරණේ ඥානාය සංවත්තති විදිත කරණට්ඨේන කියලා අර්ථ තෝරලා තියෙනවා. මේ නුවණ සඳහා හේතු වෙනවා. සත්‍යානං විදිත කරණට්ඨේන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රකට කර ගැනීම සඳහා හේතු වෙන චක්කකරණේ ඥානකරණේ කියන්නේ ඒකයි. ඒවා හොඳට ප්‍රකට වෙනවා. ඥානකරණය කියන පදයෙන් අදහස් කරන්නේ ඒකයි. උපසමාය සම්මත්තති. මේ රාගාදී කෙලසුන්ගේ සංසිඳීම සඳහාය තෙන මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? රාගාදී සියලු කෙලස් සංසිඳමාලීම සඳහා හේතු වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත මධ්‍යම ප්‍රතිපදාව. අභිඤ්ඤය අභිඤ්ඤය සංවත්තති. අභිඤ්ඤාය සංවත්තති. අභිඤ්ඤා කියන්නේ මේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගැනීම. මං චතුරාර්ය සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කර ගන්නට දැන් නිවන් මාගේ හැටියට දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියන මේ මායේදී ලෞකික වශයෙන් මේ චතුරාර්ය සත්‍ය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න. කාංකා විතරණ විසුද්ධියේ ඉඳලම ලෞකික වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් දැනගන්නට පුළුවන් වෙනවා. ඊළඟට මාර්ග ඥානයක් පහළ වෙනකොට ලෝකෝත්තර වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒක තමයි අභිඥාය සංවත්තති කියලා දේශනා කළේ. ඊළඟට සම්බෝධාය සංවත්තති. සම්බෝධෝති මග්ගෝ තස්සත්තාය සංවත්තති. සම්බෝධ කියන්නේ මාර්ගය, සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය රහත් මාර්ගය කියන මේ මාර්ගවලට මාර්ග ඥානවලට කියනවා සම්බෝධ කියලා. අනේ සම්බෝධ නැමැති මාර්ග ඥානයන් උපදවා ගැනීම සඳහා පවතිනවා හේතු වෙනවා කියන අර්ථයෙන් තමයි සම්බෝධාය සම්මත්තති කියලා වදාළේ. අවසාන පදේ තමයි නිබ්බානාය සම්මත්තති. නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙනවා. ඒ නිර්වාණය සච්චිකිරියාය පච්චක්ක කම්මාය සංවත්තනතෝ නිබ්බානාය සංවත්තතේති මුච්ච මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම තමයි ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා උපකාරී වෙනවා කියන තේරුමෙන් තමයි නිබ්බානාය සංවත්තති කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ මධ්‍යම ප්‍රතිපදාවේ අගය වටිනාකම ආනිසංසය පද 6කින් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. ඒ ගැන අපිට මේ කාලය තියෙන හැටියට යන්තම් කැටියෙන් සඳහන් කළේ ඊළඟට වදාරනවා කතමාච සාභික්කවේ මජ්ක්‍ධිමා පටිපදා සතාගතේන අභිසම්බුද්ධා චක්ඛකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මත්තති මහණෙනි මොකද්ද මේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත මධ්‍යම ප්‍රතිපදාව ඒ චක්කුකරණී ආදී ගුණ ලබා දෙන. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මේවා බෞද්ධයෝ ශ්‍රාවකයෝ නිතරම අහන කරුණු නිසා දීර්ඝ වශයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාලයක් නැහැ. මොකද්ද එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටායක මාර්ගය. ආර්ය කියලා කියන්නේ ඊටාම පවිත්‍රායි කියන තේරුම. ඔය එක තේරුමක් තමයි. කෙලතුන්ගෙන් ඊටාම පවිත්‍ර වූ කියන තේරුම තමයි ආර්ය කියන්නේ. ඊළඟට ලෝතර බුදුරජාණන් වහන්සේට කියනවා සියලු කෙලෙසින්ගෙන් මිදුණ නිසා ආර්ය කියලා. ඒ ආර්ය වූ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මඟ නිසා ආර්ය මාර්ගය. ඊළඟට මේ මාර්ගයේ පිළිපැද්දාම නුවණැති අයට නිවනට පැමිණෙන්න පුළුවන්. ඒ නිසා නිවනට පැමිණෙන පමු නොවන මාර්ගය නිසා ආර්ය මාර්ගය කියන මේ නම් වචන. එතකොට ආර්ය අෂ්ටාංගික කියන්නේ අංග 8කින් යුක්ත. මාර්ගය මාර්ගය කියනවානේ පාරට පාරද මේ නිවනට යන පාර. ඒක තමයි මාර්ගය කියන්නේ. තවත් අර්ථයකින් මග්ගීයතිති මග්ගෝ දැන් බොහෝ දෙනා හොයනවා කියන තේරුම. හැමදෙනාම හොයන්නේ මේ මාර්ගයනේ මොකද්ද නිවනට යන මාර්ගය. ඒ නිසා තමයි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා බුදුරජාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළා. මේ ලබන පෝය වැනි දවසක බරණැස ඉසිපතනාරාමේ පස්සග මහණුන් වහන්සේලාට තමයි මේ ලෝකේ ප්‍රථම වතාවට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඉදිරිදක්වුවේ ලෝකයාට දේශනා කළා. එතකොට මේ සම්්‍යාග්ගස්ත්‍ය ආදී අංග 8කින් යුක්ත මේ මාර්ගයේ තමයි මධ්‍යම ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. ඒකයි මධ්‍යම ප්‍රතිපදාව. ඒ වගේම දැන් කෙනෙකුට හිතන්න පුළුවන් තව තියෙනවා ශීල සමාධි ප්‍රඥා කියලා. ඔය සප්ත විසුද්ධි පිළිවෙල කියලා තියෙනවා. විවිධාකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙලවල් තියෙනවා. ඒවට මොකද වෙන්නේ කියලා. ඒ හැම එකක්මත් මේ මධ්‍යම ප්‍රතිපදාවලට ඇතුළත් කරන්නට පුළුවන්. හැම එකක්ම මධ්‍යම ප්‍රතිපදාවට ඇතුළත් කරන්නට පුළුවන්. ශීලය සමාධිය ප්‍රඥා වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනම ඒක මේ මධ්‍යම ප්‍රතිපදාවමයි. ඊළඟට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි પરම්පරාවක් දේශනා කළා තියෙනම ඒකත් මේ මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ නිසා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කියන නිවන් මඟ ප්‍රතිපත්ති ධර්ම මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට දේශනා කර වදාළ මධ්‍යම ප්‍රතිපදාව. තින් පින්වත්නි මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව තමයි බොහොම කෙටි විස්තරයක් කරන්නට යෙදුනේ මේ කාල වේලාවට අනුව. දැන් ඉතින් අපේ ධර්මදේශනා කාල වේලාව ගත වෙගෙන යන්නයි එන්නේ මේ වෙලාවේ හැටියට ඊටාම කෙටියෙන් මේ මධ්‍යම ප්‍රතිපදාවේ සාරාංශය වගේ මේ පින්වතුන්ට විස්තර කර දෙන්නට යෙදුණා. ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් හැමදෙනාම ඊටා වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගත්තා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම ධර්ම පූජා පැවැත්වීමෙන් සිද්ධ කරගන්නා ලද සියලු කුසල බල මේ දායක දායකාවන්ටත් හිමි වෙලා තමන්ගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සාර්ථක වේවා මේ අසාසිතී ඔබ හැම දිනාටම උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසෙන්නට හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්න. සාදු සාදු සාදු. එත්තාවතා චම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානමෝදන්තු සබ්බේ භූතානමෝදන්තු සබ්බේ සත්තානමෝදන්තු සබ්බ සම්පත්තේ සිද්ධියා සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරත් වූ දේශකයන්න් වහන්සේ පොල්ගස් ඕවිත වෙලිවැල්කොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු